හොඳයි එහෙනම් සාවධානව අහන්න. අද සිට මේ අගේ දාන දවසේදී හත් වෙනිදා පටිච්චසමුප්පාදය අරලා ධර්ම දේශනා ටිකක් පිළිපැත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේක එක දවසකින් කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. සමහර විට දේශනා 15ක් 20ක් වත් කරන්නට සිදුවෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දවස්වල ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක ගැඹුරුයි ගැඹුරුයි කියලා කියනවා. මට නම් ලෝකේ තරම් ගැඹුරක් තේරෙන්නේ නැහැ කියලා. ඒකවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මායේවන් ආනන්ද මාහේවන් ආනන්ද එහෙම කියන්නේ පානන්ද. ගම්බීරෝ ඡායනානන්ද පටිච්චසමුප්පාදෝ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි ආනන්ද. ගම්බීර අවබෝධෝච්ච ගැඹුරු දායකයි ඒකේ නිරූපණය වන්නේ. ඒතස ධම්ම සානනුබෝධා පිටිවේදා ඒ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිවේද නොකළ නිසා ඒ වගේම පස්දස් වශයෙන් තමාම අධ්‍යක්ෂ නිසා ඒ වුණම් පදා මේ ලෝක සත්‍යය සංතාකුලක ජාත හරියට පැටලිච්ච නූල් බෝලයක් වගේ නූල් බෝලයක් පැටලලා තිබ්බහම ලේසියෙන් අපිට ඒක දිග හැදලා අවුල් දිග හැදලා ගන්නට බෑ අන්න ඒ වගේ ගන්ධාගුණ ජාත මේ සලෝක සත්‍යය අපායන් දුක්ගතින් දිනපාතන් සංසාර නාතිවත්ති මේ සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී යනවා මේක නවත්ත ගන්නට බැරි වෙලා තිබෙනවා මේක මහා නිදාන සූත්‍රයේ දැක්කෙන පාඩ එක සිංහල අර්ථය අපි ඉදිරිපත් කළේ එතකොට මේ පටිච්චසමුප්පාදය කියන්නේ හේතුඵල ධර්මතාවයන් විස්තර කරන ධර්මයක්. මෙහෙම දෙයක් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉතා ගැඹීරෝ ධර්මයක් කියලා කල්පනා කරනවා. ඒ ගැඹුරු බව තේරෙන ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බැරි අයට. ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් නම් මේ ධර්මයේ තරම් ගැඹීර භාවයක් Taman නැතිව Tamanට ඒක අවබෝධ කරගන්න පුළුවන්. Tamanගේ ප්‍රඥාවේ මට්ටමට. ඒ කියන්නේ Tamanගේ ප්‍රඥාව යම් තාද්දරට තියෙන ඒ තාද්දරට තමයි ඒක අවබෝධ වෙන්නේ. ඒක නිසා මේක අවබෝධ වෙන මට්ටමේ ස්වરૂපයේ ප්‍රමාණය එක එක පුද්ගලයා ගන්න විවිධ වෙනවා. මේ සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවත නුවණින් බිමසෙන්සා බැලීම තුළින්. ඔය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා පසුගිය බුදුරජාණන් වහන්සේලා අද්දේනම් බුදු ආකාරයේ විපස්සී සික්ඛී වෙස්සකෝ කපසඳ කෝණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ආකාරය දක්වලා තිබෙනවා. ඒතකොට මේ සෑම බුදුවරයෙක්ම බුද්ධත්වයට පත් වෙලා තියෙන මේ පටිච්චසමුප්පාද ධර්මයන් නැවත නැවත නොනින් විමසීම තුළින් මන්දයක් තබා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ සත්සති ගත කරන සෑම අවස්ථාවකදීම සත්සතියේ ඒක සතියක් නිම කළාට පසු මේ අවබෝධ කළ පටිච්චසමුප්පාද ධර්මයන්ම නැවත නැවත ලෝණේ විමර්ශනය කළ බව සූත්‍රවල දක්වා තිබෙනවා. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කරගන්න එක ඉතාමත්ම සුදුසුයි. මොකද මේකෙන් තමයි අපිට සංසාර ගමන දිග්ගැස්ස දිග්ගැස්ස යන ආකාරය සහ සංසාර ගමන කොට කරන ආකාරය සිදුවන්නේ කොහොමද කියන කරුණ අවබෝධ කරගත හැකි වන්නේ. මේ පටිච්චසමුප්පාද ධම්මේ කියන එක පොත්පත් වල තියෙන දෙයක් නෙවෙයි. තමාගේ කය සහ සිත තුළ ක්‍රියාත්මක වන ධර්මයක්. මේක ඇත්ත වශයෙන්ම තමන් ගැන කියන තමන්ගේම කතාවක්. වෙන ගැඹිරු ධර්මයක් නෙවෙයි. තමන් ගැන කියන තමාගේම කතාවක් තමයි පටිච්චසමුප්පාද කියන්නේ. පටිච්චසමුප්පාද කියන එකේ අර්ථය හේතුන් නිසා හටගන්න කියන එකයි. ඕකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න ඒ කියන්නේ පටිච්චසම්පන්න කියන එකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න. ඒ හේතුවක් නැතුව ඉබේ හට ගන්නවා කියනවා නම් ඒකටයි අදිච්ච සම්පන්න එහෙම දන්නේ ලෝකේ නැහැ. නමුත් එහෙම පිළිගත්තු අය ලෝකේ සිටිනවා. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන් ආරම්භ කරන බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඉතිමස් නිසතේ ඉදන් හෝතේ ඉමස් සම්පාදා ඉදන් උප්පජ්ජති මේ හේතුව විද්‍යමාන වෙනකොට පවතිනකොට මේ ඵලය ඇති වෙනවා. මේ ඵලය මේ හේතුව උපදිනකොට මේ ඵලය උපදිනවා. ඒකයි කියන්නේ ඉති එමස්මින් අසතේ දන්නා හොතේ එමස්ස නිරුද්ධා නිරෝධායි ධම්රොජ්ජති. මේ හේතුව නැති වෙනකොට මෙම ඵලය නැහැ. මෙම හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හේතුව තියෙනවා නම් මෙන්න මේ ඵල තියෙන. ඵලය තියෙනවා. මේ හේතුව කියලා අපි ඒක වචනෙන් මේක ප්‍රකාශ කළාට හේතු රාශියක්. එනම් මේකේ ප්‍රධාන හේතු වර්ගන හේතුව කියලා කියන්නේ. එතකොට මෙම හේතුව තිබෙනවා නම් මෙන්න මේ ඵලය උද්ගත වෙනවා. මේ හේතුව නැත්නම් මේ ඵලය නැහැ. මේ හේතුව නිරුද්ධ වුණා නම් මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කොමක්ද යදිදන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආත්මං සලආත්ම පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපාස සම්භවಂತಿ ඒව මේ දස කේවලස දුක්ඛක්ඛන්දස සම්දේයෝපෝති අනුලෝම වශයෙන් පටිච්චසමුප්පාදයේ ප්‍රතිලෝම පැත්ත අනිත්‍ය. එතකොට අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා. සංස්කාර නිසා විඥානය තියෙනවා. විඥානය නිසා නාම රූපය තියෙනවා නාම රූප නිසා සලආයතනය තියෙනවා ඒ සලආයතන ප්‍රත්‍යයෙන් පස්සේ තියෙනවා ඒ පස්සේ නිසා වේදනාව ජනිත වෙනවා වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසාම තණ්හාව ඇතිවෙනවා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව තණ්හාවෙන් උපාදානයත් උපාදානයෙන් භවයත් භවපත්‍යා ජාති භවයෙන්ගේ නැවත නැවත ඉපදීමක් සිදු වෙනවා මේ විදිහට තමයි මේ සංසාර දුක නැත්තම් නැවත නැවත ඉපදීපදී මේ සසර ගමන සිදුවන ආකාරය සිදුවන්නේ මේකයි එකෙන් වද කාටේ කෙටි අදහස අද මා මේ ඇයට කියන්න තියන්නේ මේ පරිසම්පාද ධර්මයේ දැක්කෙන වචනවල අර්ථය ඒක එකවරක් අහලා බෑ හොඳට අවබෝධ කරගන්නට ඕනේ අවබෝධ කරගත්තාට පස්සේ ඔය අත්නිරූපණ නැවත අපි ඉදිරිපත් කරන්නේ මේ දේශනාවලදී. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන එකයි ඒක අදහස. අවිද්‍යාව කියන්නේ මොකක්ද? එතකොට කතමාදි වික්‍රේ අවිද්‍යාව කියන සමහර තැන්වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන අත්නිරූපණය තමයි යංකෝ වික්‍රේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අයං චේතේ අවිද්‍යාව මේ එක තැනක දක්වා ඇති ආකාරයෙන් මම මේ කියවේ අවිද්‍යාව කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය දන්නේ දුක්ඛ දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුක ඇතිවීම හේතුව දුක නැති කිරීම දුක්ඛ නිරෝධේ නිවන දන්නේ නැහැ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒ නිවන් ලබන්නට තියෙන නියම ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා එතන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදත් එකට අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විස්තර කරන්නේ විවිධාකාරයෙන්. සංවතනිකායේ තියෙන සමු බොහෝ සූත්‍රවල දක්වා තිබෙනවා අවිද්‍යාව ගැනම කීප සූත්‍ර රාශියක් තියෙනවා. ඒ දක්වලා තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය දන්නේ. ඒකත් අවිද්‍යාව. මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව සමුදය දන්නේ. ඒකත් අවිද්‍යාව. ඊළඟට පංචස්කන්ධේ නිරෝධය දන්නෙත් නැහැ. පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නෙත් නැහැ. මේවා දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මෙවැනි දේශනයක් අහලා පොතක තියෙන දෙයක් කියලා මේක මතක තබා ගත්තාම අපි දන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න එක වැරදි. මේ දන්නේ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් Taman අත්දකලා නැහැ භාවනාව තුළ. මේක. එතකොට මේ පංචස්කන්ධයන්ගේ ආස්වාදය මොකක්ද කියලා දන්නේ නැහැ. ආදීනමය මොකද්ද කියලා අවබෝධයකුත් නැහැ. නිස්සරණය හෙවත් ඒකේ නිදහස් වීම මොකද්ද කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම අවිද්‍යාව කියලා දක්වා තිබෙනවා. සංයුත්නිකාය සූත්‍ර රාශියක තියෙන අර්ථය අපි මේ එකට අරගෙනයි මේ කතා කරන්නේ. නැත්නම් මේ ආශ්‍රව ධර්ම ධර්මයේ මොනවද කියලා දන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේ ධම්මා ආශ්‍රව, අයං ආශ්‍රව, සමුදය, අයං ආශ්‍රව, නිරෝධෝ, අයං ආශ්‍රව, නිරෝධගාමිනී, පටිපදාමයන්ති, පටිපදාමයන් අයං ආශ්‍රව, නිරෝධගාමිනී, පටිපදාමයන්ති සීරිය නක්කජානාති දන්නේ. ඒ කියන්නේ ආශ්‍රය දන්නේ නැහැ, ආශ්‍රය සමුදය දන්නේ නැහැ, ආශ්‍රය නිරෝධය දන්නේ නැහැ. ආශ්‍රය නිරෝධ ගාමිනී පටිපදාති නක්කජානාති ආශ්‍රය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදා මේකයි කියලා ඒක දන්නේ නැහැ. ඊළඟට මේ ධාතු දන්නේ මේවායි ධාතු සමුදය, ධාතු නිරෝධය, ධාතු නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ. පංචස්කන්ධය ගැන අපි කතා කළා. ඊළඟට ආයතන හය ගැන දන්නේ ඊළඟට කියනවා යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං තීනප්පජානාති. යම් කිසි දෙයක් හේතෙන් හටගන්නවා නම් මේ හේතෙන් හටගන්න දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛා තීනප්පජානාති. සබ්බේ සංඛාරා අනිච්චා තීනප්පජානාති. සබ්බේ ධම්මා අනාත්තා තීනප්පජානාති. මේ සියලුම සංස්කාර අනිත්‍ය කියලා දන්නේ නැහැ. දුක කියලා දන්නේ නැහැ. අනාත්මයි කියලා දන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යා පත්‍ය සංඛාරා දේ වශයෙන් දැක්කන පටිච්චසමුප්පාද ධර්මයන් දන්නේ නැහැ. මේ ඔක්කොම දන්නේ නැතිකම අවිද්‍යාව. අවිද්‍යාව කියන එකට සිංහලෙන් කියන්නට පුළුවන් නොදක්කම, මෝඩකම කියලා. එතකොට නිවන ලැබීමට දසයුතු යම්තා දේවල් දන්නෝ තියෙනවා නම් ඒවා පිළිබඳ දැනීමක් නැතිකමට තමයි අපි අවිද්‍යාවය කියලා කියන්නේ. ඒ ඒ අදහස විතරක් හරි මතක තබා ගන්න. නිවන ලබා ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට දතියුතු කරුණු තිබෙනවා. ඒ කරුණු ගැන Tamanට දැනීමක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමක් ඇති වෙලා නැත්නම් අන්න ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව හෙවත් නොදක්කම මෝඩකම කියලා. දැන් මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට මේකෙදී මේ අවිද්‍යාව විස්තර කරනවා නම් මට කියන්නට පුළුවන් පැය 5 10ක් එක දිගට නොනවත්වා. එහෙම කියෙමගේ කිසිම තේරුමක් නැහැ අවිද්‍යාව විස්තර කරනකොට නිමාවක් නොවන ධර්ම කරුණු රාශියක් කියන්නට සිදුවන. එතකොට ඒක නිසා අපි මෙතනින් මේ අවිද්‍යාව කියන එක ගැන කියන විස්තරය නතර කරමු. එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මේ හැට පරමද්දුරට ඇති වෙන්නට ඕන හැඟීමක්. නොදත්කම නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම අපි දන්නේ. මොනවා මේවා අපි අවබෝධ කරගත යුතුයි කියලා දන්නේ. ඒකයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. එතන මේ සංස්කාර කියන අර්ථය සංස්කාර කියන වචනේ අර්ථය විවිධ තැන්වල විවිධ අර්ථයේ අර්ථය තියෙන. ඒ කියන්නේ ඒකේ අර්ථය විවිධ තැන්වල විවිධ වෙනවා. ඒ සංස්කාර කියන වචනේ යෙදෙන යෙදෙන තැනට අනුකූලව අපි ඒකේ අර්ථය තේරුම් ගන්නට ඕනේ. ඔය සබ්බේ සංඛාරා අනිච්චා කියලා හැමෙන් දැන් ටිකකට ඉස්සලා කියේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. එතෙන්දී කතා කරන්නේ හේතයෙන් හටගත් යමක් තියෙනවා නම් ඒව ඔක්කොම සංස්කාර කියලා. මේ හේතයෙන් හටගත් දෙයක් සංස්කාරය කියන වචනය ඒ අර්ථ නිරූපණය ඕනෑම සංස්කාර කියන වචනයක් ඒ කියන්නේ ඕනෑම අර්ථයක් දැක්වීම සඳහා සංස්කාර කියන වචනය පාවිච්චි කළා නම් ඒ හැමතැනම යොදා ගන්නට පුළුවන් වූ පොදු අර්ථ නිරූපණයක්. මේක ඕනම වචනයක ඕනම තැනකට යොදා ගන්නට පුළුවන්. ඒකට ඒක මතක තියාගන්න සංස්කාර කියන්නේ මොනවද? යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් දේවල් වලට තමයි සංස්කාර කියන්නේ. එතකොට මේ සම්මේ සංකාර අනිත්‍ය ආදී තැන් වල කියන්නේ හේතුන් හටගත් සියලුම දේවල් අනිත්‍යයි දුකයි ආදී වශයෙන්. ඊළඟට තියෙනවා අපි ඔය සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පරිපටිසබ්බෝ ආදී වශයෙන් එහෙම නිවන කියනකොට එතන සංස්කාර කියන වචනේ තේරුම නිවන අත්දකින අවස්ථාවේදී යම් දැනීමක් තියෙනවා ඒ දැනීම හා සම්බන්ධ වූ ශාන්ත සුඛ වේදනාවක් යම්තම් සුළු දැනීමක් විඥාන මාත්‍යයක් පවතිනවා ඒවා හා සම්බන්ධ වූ අරූපාවචර නුවණ ධ්‍යානයකට සමවැදී ඒ නිවන් සුවක් ගතිනා නම් රූපස්කන්ධයේ පැවැත්මකුත් තියෙනවා මෙන්න මෙතන තියෙන මේ පංචස්කන්ධ ධර්මයන්, ඒ කියන්නේ නිවන් අත්දකින අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්ම හැර අනිත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙනවා නිවන දකින්න අත්දකින එක. එතන සංස්කාර කියන්නේ එතකොට නිවන අත්දකින අවස්ථාවේ තියෙන සංස්කාර ටික හැර අනිත් ඒවා ඔක්කොම නැහැ කියන එක. එතන මේ සියලුම සංස්කාර කියන කතාව නෙවෙයි කතා කරන්නේ. ඊළඟට තවත් තැන්වල කියනවා අපි පංචස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. එතන සංස්කාර කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නෙවෙයි. තමන්ගේ සිත තුළ පහළ වෙන සිතිවිලි ධර්ම වලට සංස්කාර කියන්නේ. ඒ කියන්නේ රූප පිළිබඳ හරි, ශබ්ද පිළිබඳ සිතිවිලි හරි, ගන්ධ සුවඳ රස පිළිබඳ සිතිවිලි හරි, කායට දැනෙන ස්පර්ශ මනසින් විවිධ දේවල් අරමුණු වෙනවා. මේවා පිළිබඳ සිතිවිලි වල තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මම මේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙනකොට ඒ අර්ථය මේ ආකාරයෙන් තේරුම් ගන්නට කියන කාරණාවයි කියන්නේ. ඊළඟට මෙතන කියනවා තවත් විවිධ තැන්වල සංස්කාර කියන වචනේ කියනවා අපි ඒව නවත්තලා දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන. අවිද්‍යාව නිසා සංස්කාර කියන තැන ඕක ආකාර දෙකකින් බුදුහාමුදුරුවෝ කියනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා එක තැනක කියනවා. කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ සංඛාර කියන්නේ මොනවද මහණෙනි? කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර. මේ කාය සංස්කාර, වචේ සංඛාර, චිත්ත සංස්කාර කියන ඒවා නිරෝධ සමාපත්තිය ගැන එහෙම කතා කරනකොට කියනවා එතන අර්ථය මෙතෙන්ද ගන්න බෑ. එතන නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රස්වාස්. වචේ සංඛාර කියන්නේ විතක්ක ਵਿਚාර. ඊළඟට මේ අනිත් එක චිත්ත සංඛාර කියන්නේ අනිත් මේ හේතියුන් දැනීමක් හැර ඉතුරු සිතේ තියෙන සියලුම ස්ථයිතසික ධර්ම. එතකොට ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට එක තැනකදී කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියලා කියනවා. එහෙම කියනකොට අපි ඒක තේරුම් ගන්නට ඕනේ. කයින්, සිතින්, වචනේ යම් කිසි කුසල් හරි අකුසල කර්මයක් කරනවා නම් අන්න ඒ කර්ම සංස්කාර වල තමයි මෙතන කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර. ඒකට අවිද්‍යාව නිසා කයින්, වචනයෙන්, සිතින් කුසල් හෝ අකුසල් කර්ම සංස්කාර රැස් කරනවා. ඕකම වෙනත් වචන වලින් බුදුහාමුදුරුවෝ කියනවා අවිද්‍යා පත්‍ය පුඤ්ඤා සංඛාරා. අවිද්‍යා පත්‍ය පුඤ්ඤා සංඛාරා, අවිද්‍යා පත්‍ය අනින්දා සංඛාරා. මේ අවිද්‍යාව නිසා කුසලුත් කරනවා අකුසලොත් කරනවා ආනන්ද කියන්නේ සිත නොසලන තත්ත්වයේ පවස්නා වූ සමාධි ඇති කර ගන්නවා. එතකොට මේ දෙකම එකයි අර කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර කියන එකයි. මෙතන කියන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්දාභි කියන වචන තුනේ දැක්වෙන්නේ එකම අර්ථයක්. කියන්නේ කයින් හරි වචනෙන් හරි සිතින් හරි කුසල් හෝ අකුසල් කම්ම සංස්කාර රැස්වීමක් තියෙනවනේ ඒක අවිද්‍යාව නිසා සිදුවන්නේ ඒ වගේම සිත නොසැලෙන තත්ත්වයේ පවත්නා වූ ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒවා කොට කියන්නේ ආනිඤ්ඤාති සංකාර කියලා. ඒවා සිදුවන්නේ අවිද්‍යාව නිසා. මෙන්න මෙතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේ අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියව සංඛාර කියන්නේ මොකක්ද කියලා. ඒකට අවිද්‍යාව කියන්නේ මේ ආයත තේරුම් ගන්නට පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් විදිහට කියනවා නම් නිවන් යාමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. අපේ මේ භවනා පැත්තෙන් නිවන පැත්තෙන් කතා කරනකොට කියන්නේ ඕක නිසාම තමයි සංසාරයේ දෙග්ගැස්සන දේවල් කතා කරන්නේ. එතකොට එතන සාවිද්‍යාපත්‍ය සංඛාර කියන්නේ කුසල අකුසල කම්ම සම්පති. මේ සංඛාරපත්‍ය විඥානං කියලා ඊළඟ සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන්නේ. එතන මේ විඥානය කියනකොට විඥානයේ විවිධ ප්‍රභේද තියෙනවා. දැන් අපි අර අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරන විඥානයේ සිට ඇති වෙනවා. විඥානය කියන්නේ දැනීම කියන අදහස. එතකොට එතන ඒ අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැස් වෙනකොට ඇති වෙන විඥානයට කියන්නේ අභිසංස්කාර විඥානය, පැස් කරන විඥානය කියන්නේ. අභිසංකරණය කරනවා රැස් කරනවා කුසල අකුසල කම්ම රැස් කරනවා අවිද්‍යාව නිසා ඒවා රැස් කරනවා එතකොට ඒ විඥාණයට කියන්නේ අභිසංස්කාර විඥාන ඉන්නේ මේ අභිසංස්කාර විඥාණය කුසල අකුසල කම්ම රැස් කරනකොට පහළ වූ දැනීම වල තියෙන වචනේ දැන් මරණ මොහොතටපත් වෙනකොට යම් කිසි කර්මයක් සිහිපත් වෙනවා ඒ කර්මයේ සිහිපත් වෙන විට ඇති වෙන විඥාණයට කියනවා කර්ම විඥාණය කියලා එතකොට ඒක අපි ගියාත්මයට සම්බන්ධ කරලා කතා කළොත් එහෙම ගියාත්මය අපි කියනවා මැරෙන්න ඉස්සෙල් නොඑක ආකාර කුසල අකුසල කර්ම රැස් කරලා තිබුණා. ඒ කුසල රැස් කරපු කර්ම වලට කියන්නේ මොනවද? අபிසංස්කාර විඥාන. රැස් කරපු විඥාන. මේවා රැස් කරපු විඥාන උන්න මැරෙන මොහොතේ සිහිපත් වෙනවා. ඒ මැරෙන මොහොතේ සිහිපත් වෙන එකට කියන්නේ කර්ම විඥානය කියලා. මේවා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියපු කතා අපි කියන්නේ ඒ කර්ම විඥානය නිසා සංඛාරපත්‍ය විඥානං විඤ්ඤාණයට තැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය කියන එක ඇති වෙනවා. එතන විඥානය කියන්නේ ප්‍රතිසන්දි විඥානය. නැත් තැනක ගිහිල්ලා පහළ වීම. මේ එක අර්ථයක්. ඊට අමතරව මේ විඥානය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක්. මේ පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරන්නට පුළුවන් ආත්ම තුනකට සම්බන්ධ කරලා. ගිය ආත්මේ කුසල අකුසල කර්ම රැස් කළා ඒව මරණ මොහොතේ සිහිපත් වුණා මේ ජීවිතේ අපි ඉපදුණා ඉපදුණාට පස්සේ මේ ආකරණාසාදී දේවල් ඇති වුණා ඉතින් ඕව නිසා ඕවට අරමුණු හැම වෙලා විවිධ සිතිවිලි කර්ම අපි මේ ජීවිතේ රැස් කළා මේ කර්ම නැවත මරණ මොහොතේදී සිහිපත් වුණා නැවත තැනක ඉපදෙනවා එතකොට ආත්ම තුනක් ඕක හරිය ලේසියි මේ ආත්මේ මේ ආත්මේ මේ ආත්මෙන් පසු ආත්මේ මෙයා පටිච්චසමුප්පාද ධර්මයේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරනකොට විඥාණය කියන එක චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියන්න ඕනේ. ආත්ම තුනකට සම්බන්ධ කරලා කතා කරනකොට සංඛාරපත්‍ය විඥානං කියන කතාව එතන ප්‍රතිසන්දි විඥානය කියලා ගතියි. කියන්නේ නැවත භවයක ගිහිල්ලා පහළ වෙන ඉස්සනම් පහළ වෙන විඥානය තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. විඥානපත්‍ය නාම රූපං. මේ විඥානේ ඇති වුණාට පස්සේ නාම රූපය තියෙනවා. නාමය කියන්නේ සිත, රූපය කියන්නේ කය කියලා මේ ගත්තොත් සිත සහ කය නාම රූප. මෙතන නාම කියන එක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ පරිසම්පාදයන් කියන විට වේදනා සංඥා චේතනා මානසිකාර පස්සෝ කියන. වේදනා සංඥා පස්සෝ චේතනා මානසිකාර ඔය වචන පහ. වේදනාව සංඥාව පස්සේ චේතනාව මානසිකාර මේවට තමයි නාම කියලා කියන්නේ. මේක මේ ඇයි ටිකක් මතක තියාගන්න අමහතුයි. ඒක නිසා මෙතන කතා කරන්න පංචස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර තමයි නාම කියලා. කියන්නේ මෙතන වේදනා සංඥා පස්සව චේතනා මානසිකාර කියලා පහක් කියවනේ. එතන වේදනා කියන්නේ අපි අද්භූත වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන කියපු වේදනා ස්කන්ධය. දෙකම එකයි. ඊළඟට දෙවෙනි තැන කියන සංඥා කියලා. ඒ සංඥා කියන විස්තරය තමයි අර පංචස්කන්ධ කතාවේදී වේදනාස්කන්ධය සංඥාස්කන්ධය කියන සංඥාස්කන්ධය. ඊළඟට චේතනා මානසිකාර කියලා. චේතනා හම් වික්ඛවේ කම්මං වදාමි කියලා මේ අය අහලා තියෙන චේතනාව නිසා කර්ම රැස් කරනවා කියලා. එතකොට මානසිකාර කියන්නේ සිටිවි. සිහිපත් කරනවා. මේ චේතනා මානසිකාර කියන දෙකමයි තියෙන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට වේදනා ස්කන්ධයත් උතන තියෙනවා සංඥා ස්කන්ධයක් තියෙනවා සංස්කාර ස්කන්ධයක්. මේ පස්සේ කියලා තව එක වචනයක් කියනවා. පස්සේ කියන්නේ විඥාන ස්කන්ධය. ඒ කියන්නේ පස්සේ කියන එක මනසින් ගිහිල්ලා ස්පර්ශ කිරීම මෙතනින් පස්සේ කියලා කතා කරනවා. ඒ මනසින් ස්පර්ශ කරනකොට විඥානයක් ජනිත වන්නේ එතන ඒකෙන් නිසා ඒකෙන් අදහස් කරන්නේ විඥාන ස්කන්ධේ. ඒතකොට නාම ස්කන්ධේ විඥානපච්චය නාම රූපං කියන තැන නාම කියන්නේ ඔය කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම හතර. නාම රූපං කියන රූප කියන්නේ අපේ ඇඟ කියලා ගන්නකොට ඒ ඇඟේ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු අතරයි ඒක නිසා ඇතිවෙච්ච උපාදාය රූපය. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චිත රූපං කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට මේ රූපය මේ නාමය මේ දෙක ඇතිවන්නේ අර ප්‍රතිසන්දි විඥානය ගෙන දුන්න නිසා. ඉස්සල්ලා ආත්මේ මැරුණා මැරෙනකොට කර්ම සීපත් වුණා ඒ සීපත් වෙන නිසා මම මම කුසකට අපිට සම්බන්ධ කරලා මේ කතා කරනවා මම කුසේ පිළිසඳ ගත්තා පිළිසඳ ගන්නකොට එදා නාම ධර්ම ඇති වෙන්න පටන් ගත්තා ඒ වගේම රූප ධර්ම ඇති වෙන්න පටන් ගත්තා ඒවා මේ ඊටාම සරල කරලා කියන්නේ මේවා පස්සට වෙනකොට ඔහොම නෙවෙයි අර්ථය දැක්කෙන්නේ මෙයාට තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ සරල කරලා මේ පොඩි පාසල් ළමයින්ට කියන ආකාරයෙන් මේ කියන්නේ එතකොට නාම රූපත්‍ය සලා යතන. මේ නාම රූප නිසා ආයතන හයක් ඇති වෙනවා. ච ආයතන කියන එක තමයි සලා ආයතන කියලා හැදෙන්නේ. හයක් ආයතන හයක්. ආයතන කියන්නේ යම් කිසි දෙයක් තියෙන තැන රැස් වෙන තැන එකතු වෙන තැන කියන අර්ථය. එතකොට මේ සංසාර ගමන දිග්ගැස්සීමට අවශ්‍ය දේවල් රැස් වෙන්නේ මේ හයේ. සංසාර ගමන නිම කරන්නට අවශ්‍ය දේවල් රැස් කරගත යුත්තේ මේයි. ඒවා තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. තමන්ගේ ඇඟේ තියෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හය. එතන ඉන්ද්‍රිය හයට ඇහැට පාලියෙන් චක්කු කියනවා. ඒකට ආයතන කියන වචනේ එකතු කරනවා. චක්කු එකතු කිරීම ආයතනය ආපුවම චක්ඛායතනය වෙනවා. ඕක සංදි මේ ව්‍යාකරණ මේ කරලා තියෙනවා නම් සංදි වෙන ආකාරය තේරෙනවා. එතකොට සෝත කියන්නේ කනට ඒකට ආයතන කියන වචනේ කපනහම සෝත ආයතනය වෙනවා. නාසයට කියන්නේ ගාන කියලා. මාප්‍රාණ ගායන ගාන ආයතන කියපුවාම ගාන ආයතනය වෙනවා. දිවට කියන්නේ ජීවා කියලා. හරි. ජීවා ආයතනය කියන වචනේ එකතු වුණාම ජීවා ආයතනය වෙනවා. කය කාය කියලා නම් පහෙන් උපාදීන් කියන්නේ. එතකොට කාය ආයතනේ කාය ආයතනේ නම. එතකොට මනසට කියන්නේ මනෝ කියලා මනෝ ආයතනේ මන ආයතනේ. මෙන්න මේ නාම රූප නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඒවා පහළ වෙනවා ඒවා ආයතන බව පරිවර්තනය වෙනවා. මේ ආයතන නිසා සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා ස්පර්ශයක් දෙන දෙනවා. ඇහැට රූපයක් ගැටුණාට පස්සේ රූපේ දැකීමේ සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වෙනකොට මනසින් ගිහිල්ලා ඒ රූපේ ස්පර්ශ කරනවා. කනට ශබ්දයක් ඇහුණාම ශබ්දය දැනගැනීමේ සිතක් ඇති වෙනවා. ඒ සිත ශබ්දය ස්පර්ශ කරනවා. නාසයට ගඳ සුවඳ වැදුනට පස්සේ අපිට ඒක දැනෙනවා. ඒ දැනෙනකොට සිත ඒ ගඳ සුවඳ ස්පර්ශ කරනවා. අන්න ඒවා. දිවට යම් කිසි දෙයක් ගෑවෙනවා රසක්. එතකොට අපිට ඒක දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමෙන් තමයි අර රස ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. ඒ මායකක නාම ධර්මයක් ඇති වෙනවා එතන. ඒ වගේම කයට යමක් ගෑවුනහම ඒ පොට්ටබ්බේ ස්පර්ශ කරනවා මනසෙ. මනසින් යම් දෙයක් අරමුණු කරපුවාම ඒ මනසින් අරපු අරමුණු කරපු දෙයක් මනසින් ස්පර්ශ කරනවා. එන්න මෙතන ස්පර්ශ හයක් තියෙනවා. එතන ඒක අර චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන පාලි වචන වලට ස්පර්ශ කියන වචනේද පාලියෙන් කියන්නේ ස්පර්ශ කියලා. මා ප්‍රණපයන්නේ අසන්නයි සයන්න. එතකොට චක්කු පස්ස නැත්නම් චක්කු සම්පස්ස සයනල්මන්. චක්කු සම්පස්ස කියන වචන දෙක එකතු වුනහම චක්කු සම්පස්ස වෙනවා. සෝත එකතු කිරීම සංපස්ස එකතු නම් සෝත සංපස්ස වෙනවා. ගාහන සංපස්ස, ජීවා සංපස්ස, කා සංපස්ස, මනෝ සංපස්ස කියලා ඒකට කියනවා. මේ පස්සපච්චය වේදනා. මේක නිසා වේදනාවක් ඇති මේ වේදනාව සැප දුක් මැදහත් වේදනාව වෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, මැදහත් වේදනාවක් වෙන්න පුළුවන්. කායික වේදනාවක් වෙන්න පුළුවන්, මානසික වේදනාවක් වෙන්න පුළුවන්. කායික හරි මානසික හරි සැප දුක නැඳහත් වේදනා නැති මේවා අර ඇහැට රූපය දැකලා ඒ රූපය දැකීම දැක්කට පස්සේ සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් නැත්නම් දුකක් ඇති වෙන්න පුළුවන් නැත්නම් නැඳහත් වේදනාවක් ඇති තමන් ප්‍රිය කරන දෙයක් දැක්කොත් සැප වේදනාවක්. තමන්ගේ අත්කිතෙන් අත්කින් කරන ජරා දෙයක් දැක්කොත් එහෙම දුක් වේදනාවක්. ජරා දෙයක් හෝ ජරා කෙනෙක්. නැත්නම් අපි හිතමුකෝ මඳහත්යක් දැක්කම එතකොට අපිට මඳහත් වේදනාව. එතකොට ඒ චක්කු සංපස්සේ නිසා ඇතිවෙච්ච වේදනාව චක්කු සංපස්සදා වේදනාව. සංකු සංපස්සේ තුලින් ඇතිවුණු වේදනාව කියන එකයි චක්කු සංපස්සදා වේදනාව කියන්නේ. එතකොට චක්කු සංපස්සදා වේදනාව සැප එකක් වෙන්නටත් පුළුවන් දුක් එකක් වෙන්නටත් පුළුවන් සැප දුක් දෙකම නැති මඳහත් වේදනාවක් වෙන්නට පුළුවන්. ඕවට කියන්නේ මනෝ පවිචාර කියලා. ওই විදිහට ඒක කියන්නේ ඇහැට දැකපු රූපය සැප වේදනාවක් ගෙන දෙන ආකාරයෙන් අපි සිහිපත් කරනවා කල්පනා කරනවා ඒ ගැන සිතීදී ඇති කරගන්නවා මනසේ යම්කිසි හැසිරීමක් තියෙනවා සැප දෙන විදිහට ඒක සිහිපත් කරනවා ඒක නිසා ඒකට මනෝපවිචාර කියනවා දුක දෙන විදිහට සිතපත් වෙනවා. දුක් වේදනා. ඒක ඒකත් මනෝපවිචාර. නැත්තම් මනහත් ආකාරයෙන් දෙන ආකාරයට සිතපත් කරන ඒකට මනෝපවිචාර කියනවා. එතකොට මේ ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක්කු සංපස්සජා වේදනාවක් ඇතිවෙනවා මේ වේදනාව සැප එකක් විය හැකි දුක් එකක් විය හැකි මඳහත් එකක් විය හැකි ඒ වේදනා ඇති කර දෙන්නේ අර කලින් කියපු සිතේ හැසිරෙන ස්වરૂපය අනුව මනෝපවිචාරයන් අනුව මේක බුදුහාමුදුරුවෝ කියන දක්ුණා රූපන් දිස්සා සෝමට අස්සක්ඛානියන් රූපන් උපවිචරිතය ආදී වශයෙන් ඒවා දක්වනවා. එතකොට මේ විදිහට වේදනාව අපි තේරුම් ගන්නට ඕනේ කායික හරි මානසික වේදනා තියෙනවා සැප වේදනා තියෙනවා දුක් වේදනා තියෙනවා මඳහත් වේදනා තියෙනවා මේවා ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඇති වෙන්නත් පුළුවන් නැත්නම් කනට ශබ්දය ඇහුනට පස්සේ ඇති වෙන්නත් පුළුවන් මේ වේදනා කනට ශබ්දය ඇතුණාට පස්සේ ඇති වෙන වේදනා ටික කියන්නේ සෝත සම්පස්සජා වේදනා නාසයට ගඳ සුවඳ ඇතුණාට පස්සේ මේ වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඒකට කියනවා ගාහන සම්පස්සජා වේදනා. ඊළඟට දිවට රසයක් ගෑවුනාට පස්සේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ජීවවා සම්පස්සජා වේදනා කියලා ඒකට කියනවා. කායට ස්පර්ශ ඇතුණාට පස්සේ ඇති වෙන වේදනා කාය සම්පස්සජා වේදනා වශයෙන් මනසින් දේවල් අරමුණු කළාට පස්සේ ඇති වෙන වේදනා මනෝ සම්පස්සජා වේදනා වශයෙන් හැඳින්වෙනවා. එතකොට මේ විදිහට වේදනාව තේරුම් ගන්නට ඕන. වේදනා පත්‍ය තණ්හා. වේදනාව ඇති වුණාට පස්සේ තණ්හාවක් ඇති වෙනවා. මේක මේ දන්නා තණ්හාව කියන්නේ ආශාව, ඇලීම, බැඳීම, ප්‍රිය කරන ස්වરૂපය. ඒකයි මේ වාගේ දෙයක් නේ ආශාව කියන්නේ. එතකොට මේ ආශාව ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. කාම ආශාවක් තියෙනවා. කාම වස්තුන් තුලින් කායට ප්‍රිය රූප දැකලා සුඛ වේදනාවක් විඳින්න ආශාවක්, කනට සද්ධාලා සුඛ වේදනාවක් විඳින්න ආශාවක්, නාසයට හොඳ ගඳ සුවඳක් දැකලා ඒකට ආසාව නැත්නම් දිවට හොඳ රසයක් ගැයෙන්න ආසාව කයට හොඳ ස්පර්ශක තමන්ට සතුටක් ගෙන දෙන ස්පර්ශය මොකක් හරි ඒ ස්පර්ශය පිළිබඳ ආසාවක් ඒ වගේම මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ ඒ තුළින් ඇති වෙන ආස්වාදයේ විඳීමට තියෙන කැමැත්ත ආසාවක් ඇති වෙන්නත් පුළුවන්. මේ විදිහට මේ ආසාව කාම ආසාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් මේ භවයේ රැඳී සිටීමට ආසාවක් තියෙනවා. මේ මැරුණට පස්සේ දිව්‍ය ලෝකෙ උපදිනවා නැත්නම් නැවත මනුස්ස ලෝකෙම උපදින්නට ඕනේ. ඒ ආදී වශයෙන් වගේ කැඳී සිටීමේ ආශාවක් ඇති වෙනවා භව ආශාවක්. නැත්තම් සමහර අය හිතනවා මැරුණාට පස්සේ නැවත ඉපදෙන්න ඉන්නකම් කාලා බිලා පුළුවන් තරම් ජොලි කරලා ඉන්න එක තමයි තියෙන්නේ කරන්නට කියලා ඉන්ද්‍රයන් පිනව පිනව සතුට වෙන්න ආශාවක් තියෙනවා. එහෙමයි අද ඉන්න අනන්ත. ඒකට කියනවා විභව තණ්හාව කියලා. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව කොටස් තුනක් වෙනවා. මේ තණ්හාව ඇති වෙන්නට පුළුවන් රූප දැකලා රූපේ පිළිබඳ සංහාව. ඒක රූප තණ්හා කියනවා. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳ සංහාවක් ඇති. ඒකට කියනවා ශබ්ද තණ්හා කියලා. නාසයට දැනෙන ගඳ සුවඳට සංහාය තියෙන ගඳ සංහාය. දිවට දැනෙන රස වලට ඇති වෙන තණ්හාට රස තණ්හා කියන කයට දැනෙන ස්පර්ශ තියෙනනේ ඒවට තණ්හාවක් ඇති. එතකොට ඒවට කියන පොට්ටබ්බ තණ්හා. මනසට දැනෙන දේ අරමුණ වලට තණ්හාවක් ඇති වෙන එකට කියන ධම්ම තණ්හා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවට තණ්හා කියන වචනේ දක්වලා එකතු කරලා තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වචන හැදෙන්නේ. මේ රූප තණ්හාව එක් ලැබීමට රූපයක් තුළින් ආශාවක් අත්දැකීමට තියෙන ඒ සංහාව කාම ආශාවක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. භව ආශාවක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. විභව ආශාවක් වශයෙන් උදැනි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවක් වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඒකට අර හයම මේ තුනට බෙදුවාන් 18ක් වෙනවා. ඒ 18 තමන්ගේ දේවල් පිළිබඳවත් ඇති වෙන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන්. අනුන්ගේ දේවල් පිළිබඳවත් බාහිර වශයෙන් උත් ඇති වෙන්න පුළුවන්. ඒක අධ්‍යාත්මික භාවය වශයෙන් මෙතන ඔබ 36ක් ඕකම අතීතයේ දේවල් පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. වර්තමාන දේවල් පිළිබඳ තණ්හාවක් තියෙනවා. අනාගතේ දේවල් පිළිබඳ තණ්හාවක් ඇති. ඒකට තුනක් තියෙනවා එතන. අතීත වර්තමාන. ඒකට 36 තුනෙන් වැඩි කරොත් 108ක්. මේ විදිහට තණ්හාව 108 ආකාරයකින් උපදිනවා. ඒ සංහාව තමයි අපි මේ වේදනාපච්චය තණ්හා කියන්නේ. වේදනාංශා තණ්හාවයි. ඊපස්සේ සංහා පත්‍ය උපාදාන. උපාදාන කියන්නේ අල්ලනවා. හිතින් ගිහිල්ලා කඩින් අල්ලා ගන්නවා. ඔය පොත්වල දක්වා තියෙන උපමාවක් ඔය ණයෙක් හරි ගැරන්ඩියෙක් හරි සතෙක් මැඩියෙක් ගිරින්ද කටින් අල්ලා ගන්නවනේ. කටින් අල්ලගත්තට පස්සේ ඌට ගැහුවත් ඒක අතහරින්න ඌ කැමති නෑ. අතහරින්නෙත් නෑ. සමහර විට අතහරින්නෙම නැතුව ඉන්නව කොච්චර කළා. එතකොට ඒ වගේ තදින් අල්ලා ගැනීමට උපාදානය කියලා කියනවායි කියා පොත්පත්වල දැක්කේ. ඒ උපමාවත් පොත්වල තියෙන උපමාවක් අපි කියනවා. එතකොට අපි තදින් අල්ලා ගන්නවා. උපාදාන මේ අල්ලා ගැනීම තදින් අල්ලා ගැනීම තුන් ආකාරයෙන් සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ සංහාවෙන් අල්ලා ගන්නට පුළුවන්. සිතින් කලින් අල්ලන සංහාව ආශාව නැත්තම් මානෙන් කලින් අල්ලා ගන්නවා සංහා මාන නැත්තම් වැඩි දෘෂ්ටියකින් කලින් අල්ලා ගන්නවා මමය මගේ ආදී වශයෙන් ඒ ඔක්කොම දෘෂ්ටි වශයෙන් ඇති කර ගන්නා උපාදාන. එතකොට මේ උපාදාන සංහා වශයෙන් හෝ මාන වශයෙන් හෝ දිට්ඨි වශයෙන් හෝ කියන ත්‍රිවිධාකාරයෙන් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ උපාදානයේ හතර ආකාරය. ඒ උපැත්තේ ඇතිවෙන උපාදානයේ ආකාර හතරක්. කාම උපාදාන, ditth උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා ඒවා දක්වන්නේ. මෙසේ සිතින් අල්ලනවා තදින් කාම වස්තුන් අල්ලනවා. කාමයේ හෝ කාම වස්තුන්. කියන්නේ කාම වස්තුන් තුළින් යම්කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒක ඒක ක්ලේශ කාමයි. ආ ඒ ක්ලේශය ඇති කර දෙන වස්තුන් තියෙනවා නම් ඒකට කියන්නේ වස්තු කාම කියලා. ඒ අපි හිතමු ඇහැට රූපයක් දැක්කා කියලා රූපේ දැක්කහම ලස්සන රූපයක් නම් ඒක ගැන සතුටක් වෙලා ඒ සතුට විඳින්න ආශාවක් තියෙනවා නම් ඒක ක්ලේශකාමයක්. ඊළඟට ඒ රූපේටම ආශා කරනවා නම් ඒක වස්තුකාමයක්. එතකොට මේ වස්තුකාම වශයෙන් හා නැත්තම් ක්ලේශකාම වශයෙන් යම් කිසි දෙයක් සිතින් තදින් අල්ලන්නට පුළුවන්. ඕනම එක. රූපයක් හරි, ශබ්දයක් හරි ඕනම එක. මේක නිසා ඒක කාම උපාදාන කියන වචන දෙක එකතු කරලා කාමෝපාදාන කියලා හැදෙනවා. ඊළඟට දිට්ඨි පාදන කාමෝපාදාන දිට්ඨිව අත්වාදාපාදාන සීලබ්බතෝපාදාන කියලා හතරක් තියෙනවා. දිට්ඨි වැරදි ආකාර දෘෂ්ටියෙන් තියෙනවා. අපි අවබෝධ කරගෙන හැඟීම් අල්ලගෙන තියෙනවා. ඒකම තදින් අල්ලගෙන සිටින සමහර දැන් කාලේ නිවන් යන්නට බෑ කියලා තදින් අල්ලාගෙන ඉන්නවා. සමහර විතා ඉන්නවා අනාගාමීනොත් එහෙම ගිහි කාලේ ඉන්නට බෑ කියලා තදින් අල්ලාගෙන ඉන්නවා. අපි මේ භාවනා කරන අය තුළ තියෙන උපාදාන සිද්ධියක් ඔය කියන්නේ. නැත්තම් රහත්තුනොත් එහෙම දවස් හතින් ගිහි එක් වශයෙන් හිතොත් මැරෙනවා කියලා තදින් අල්ලගෙන ඉන්නවා. ඒ වගේමත් ඉතින් මේ හොඳ පැත්තෙනුත් තදින් අල්ලන දේවල් තියෙනවා. නැත්තම් මේකමයි හරි වෙනත් දෙයක් හරි නෑ කියලා. ඔය සමහර භාවනා තැන් වලට ගියාම ඒක හාමුදුරුවෝ මොකක් හරි කිව්වම ඒක මත අතින් අල්ලගෙන මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් පැහැදිලිව පෙන්වලා දුන්නා. ආත අර කට හරින්නට කැමති නෑ තමන්ම තදින් අල්ලගෙන ඉන්න. නැත්තම් ඉතින් දෙවියන් වහන්සේ ලෝකෙම වුණා කියලා එහෙම දෙයක් තදින් අල්ලගෙන ඉන්න. ඔය ඕනෑම දෙයක් දෘෂ්ටි තියෙනවානේ. මේකේ ආත්මයක් තියෙනවා නැත්නම් මරණයෙන් පස්සේ ඉපදෙනවා මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දේවල් නැහැ අපාය වගේ දේවල් නැහැ ඒක ඔක්කොම මේ ලෝකේ තියෙන ආදී විවිධ දෘෂ්ටි තියෙනවා මේවා සතින් අල්ලා ගන්නවා ඒකට තමයි ditthi උපාදාන කියන්නේ ඊළඟට අත්වාදූපාන මේක ආත්මයක් කියලා තමන්ගේ ඇඟයි ස්ටල්ලල්ලාගෙන මේක ආත්මයක් කියලා කද්දින් අල්ලගෙන සිටිනවා. ඒක අත්වාදූපාදානයි. ඊළඟට මේ සංසාර විමුක්තිය ගැන ලැබීමට නිවන් ලැබීමට අපේ ආගම අනුව කතා කරනවා නම් අන්‍ය ආගම් අනුව කතා කරනවා නම් මේ දුක සම්පූර්ණයෙන් නැති කරලා සදාකාලික සැපක් ලබා ගන්නට ඒ කියලා විවිධ ක්‍රියාමාර්ග නිවැරදි ක්‍රියාමාර්ග නැතොත් අදින් අල්ලාගෙන සිටිනවා. ඒකයි සීලබ්බතු උපාදාන කියන්නේ. දෙවියන් වහන්සේට යාඥා කළොත් සුවන් සදාකාලික සැපෑති ස්වර්ගයට යන්නට පුළුවන් කියලා ඒක දමින් අල්ලගෙන ඉරිදට ගිහිල්ලා ඉතින් පල්ලියට ගිහිල්ලා දන ගහලා අපි මේව සමච්චලයට බඳුන් කරනවා නෙවෙයි. අපි මේ කියන්නේ මේ උපාද්‍ය මේ මේ සීලබ්බත උපාදානය කියන වචනේ. ඉතින් මේ විදිහට ඒක උපාදානද නැත්නම් Hindu ආගමේ වාගේ ගිහිල්ලා කන් දෙක අල්ලගෙන අත් දෙක දෙපැත්තෙන් ධානය නැමීගෙන ගණ දෙවියන් හෝ ශිව දෙවියන් හෝ කවරෙකුට හරි මේ පූජා තියලා වන්දනා කරාට පස්සේ මේ සංසාර දුකින් මිදෙන්නට පුළුවන් කියලා නැත්නම් කටු ගහගෙන බිම පෙරෙදිලා එල්ලිලා එහෙම කරන්නට පුළුවන් කියලා හිතාන එහෙම උපාදාන කරන ඒ සීලබ්බත උපාදාන නිවන් යන්ට යන බලාපොරොත්තු වෙන අයත් ඒ වගේම උපාදාන කරගෙන ඉන්නවා දැන් ඔය ඉන්නවනේ ඔය දක්ෂ ගිහි කෙනෙක් සෝවාසෝතාපන්න උපාසක මහත්තයෙක් කියන කියාගන්න දන් දෙන්නට එපා, සෙල් රකින්නට එපා, භාවනා කරන්නට එපා. මෙතෙක් අහපු බණ ඔක්කොම බොරු. මං කියන බණ විතරයි හරි. ඕක තමයි යාගේ ප්‍රධාන තියෙන්නේ මොකක්ද ප්‍රධාන දේ. එතකොට ඒකම අරගෙන ඉතින් දහස් ගණන් ඒක උපාදාන කරගෙන අනිත් අය වැරදි කියලා හිතාන මේවා කරනවා. නැත්තම් ওই නක්ඛාවත්ත කියලා පිස්සු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිහා විකුත්ති බණ කියනවා. අපටත් මේ ළඟදී දුරකථන වලින් ගොඩ දෙනින් කතා කරලා විකුත්තිකාරයෝ. මේ ඒව අල්ලගෙන සතියෙන් උපාදාන කරනවා. මේවා සීලබ්බත උපාදාන. හිතන්න එපා මේ බුද්ධ ආගමේ පිට විතරයි මේ සීලබ්බත උපාදානය කියන එක තියෙන්නේ කියලා. එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ පෞසෝදාහරින්ද කියලා කංගාව ගඟට බැහැලා හොදනවා, උදේ පාන්දර නානවා. ඒ වගේ ගිනි දෙවියන් පුදනවා වගේ දේවල් තිබුණා. ඒවත් සීලබ්බත උපාදාන තමයි. නමුත් අද කාලේ හැටියටත් ඔය වගේ උපාදාන තියෙනවා. මේ විදිහට උපාදාන වර්ග හතරක් තියෙනවා. එතකොට තණ්හාව තුළින් මේ උපාදාන ඇති වෙනවා. උපාදාන පත්‍ය භවෝ. උපාදානයේ නිසා භව ඇති වෙනවා. මේ භව කියන එක පොත්පත්වල දක්වා තියෙන ආකාර දෙකකින්. කර්ම භව සහ උත්පත්ති භව කියලා. අපේ පොත්වල තියෙන කරුණු අපි ඉදිරිපත් කරන ප්‍රායෝගික වශයෙන් ওই කරුණු වල වැඩියෙන් ඉදිරියේදී පෙන්වන්නට තියෙනවා. ඉතින් ඒකකොට මේ පොත්වල තියෙන එකයි ප්‍රායෝගික එකයි අතර සම්පූර්ණ වෙනස්කම් තියෙනවා. ඒක නිසා පොත්වල තියෙන ඒවත් දත යුතුයි. උත්පත්ති භව කියන එක භවය කියන්නේ ලෝකය කියන සිංහල අදහස අපි ගත්තොත් කාම ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, කාම ලෝක කියලා කියනවානේ. අපාර හතරක් කාම ලෝකෙට ඇතුළත් වෙන්නේ. එතකොට එතන 11ක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, අපායවල 4යි. මේ 11ටම කාම භව කියලා කියනවා. කාම ලෝකය කියලා කියමුකෝ අපි කාම භව කියනවා. ඊළඟට රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවානේ. ඒ 16ට කියනවා රූප භව කියලා. අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ඒකට කියනවා අරූප භව කියලා. එතකොට මේ භව කියන එක බෙදන්න පුළුවන් එකwidehatකින් කාම භව, රූප භව, අරූප භව කියලා. මේකම තවත් ආකාරයකින් බෙදෙනවා ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා. ඒ කියන්නේ මේ ඕකාර කියන්නේ ස්කන්ධ කියන වචනේට පංචස්කන්ධේ කියනකොට ස්කන්ධ කියන්නේ ඒ ස්කන්ධ කියන එකට කියන වචනයක්. එක ස්කන්ධයක් විතරක් තියෙන ලෝකයක් තියෙනවා. ඒක තමයි අසඤ්ඤතලය කියන්නේ හිත නැති කය විතරක් තියෙන භක්ම ලෝකයක් තියෙනවනේ. හතරෙන් ධානයෙන් පස්සේ ඒක දෙන උපදී. කය විතරයි තියෙන සිත නැහැ කල්ප 500ක් යනකම් සිත නිරුද්ධයි. එතන තියෙන්නේ කාය කියන එක විතරයි රූප කියන ස්කන්ධය පමණයි කියන එක ඒකෝකාර බව. සතුමෝකාර බව කියලා තියෙන ස්කන්ධ හතරක් විතර තියෙනවා. අරූපාවචර ලෝකවල කය මිස සිත මේක සිත මිත කය නැති බඹලෝ සතරක කියලා හැම වෙලාවට සංග්‍රහය තියෙන ගාථා කවියක්. සිත විතරක් තියෙන කය නැති රූපාවචර අරූපාවචර ලෝක හතරක් තියෙනවා. ආකාසානං ඡාතන ආදී. මේකේ වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා රූපනේ ඒක නිසා චතුෝකාර බව කියනවා මේ පහ හැරුණට පස්සේ මේ එක සෞරග්ගහ මණ්ඩලයක ලෝක 30ක් 31ක් තියෙනවා ඒ 31කින් මේ පහ හැර අනිත් 26ෙම තියෙන්නේ ස්කන්ධ පහම. දැන් මනුෂ්‍ය ලෝකේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥා, සංකාර, විඥාන තියෙනවා. ඒ වගේ දෙවියෝ ගාව තියෙනවා, බ්‍රහ්ම ලෝකේ, රූපාවච බ්‍රහ්ම ලෝකේ ඒ අය ගාව තියෙනවා. මේ විදිහට පංචවෝකාර භව ස්කන්ධ පහම තියෙනවා. එතකොට එතන භව කියන එක කොටස් ආකාර දෙකකින් බෙදෙනවා. ආකාර දෙකකින් අපි කියවා ඒක ඕකාර භව චතෝකාර භව පංචෝකාර භව කියලා එකක් අනිත් එක කාම භව රූප භව අරූප භව කියලා තවත් ආකාරයකින් ඕක කියන සංඤේ බව, අසංඤේ බව, නීර සංඤේ, නාසංඤේ බව කියලා. මම මේ භව කියන වචනේ උත්පත්ති භව කියන එකයි මේ අපි කියන්නේ. එතකොට සංඥාවක් තියෙන භව වලට කියනවා සංඤේ භව කියලා. අසංඤේ භව කියන්නේ සංඥාවක් නැති ලෝකේ. නේව සංඥා නාසංඤේ භව කියන්නේ සංඥාවක් තියනවාද කියලා කියන්නවත් බෑ නෑ කියලා කියන්නවත්. එතකොට සංඥාවක් නැති ලෝකය කියන්නේ අර රූපේ විතරක් තියෙන ඒකෝකාර භව කියේ ඒකේ සිතක් නෑ. රූපේ විතරයි කියන එක නිසා සංඥාවක් නෑ අසංඥාතලයි. ඒකට කියන්නේ අසංඥී භව කියලා. නීය සංඥා නාසංඥී භව කියන්නේ අර අරූපාවචර ලෝකේ හතරවන ධ්‍යානෙන් උපදවින හතරවන රූපාවච ධානය මොකදින බ්‍රහ්ම ලෝකයට කියන සංඥාවක් තියනවාද කියන්නත් බෑ නෑද කියන්නත් බෑ ඒ තරම් සියුම් ඒක නිසා නේව සංඥා නාසංඥී බවද මේ දෙක හැර අනිත් විශ්නාමයට කියනවා සංඥී බව සංඥාවක් තියෙන බව මෙන්න මේ විදිහට උත්පත්ති බව කියන කතාව කියනවා එතකොට උපාදාන පත්‍ය භව උපාදාන නිසා භව ඇති වෙනවා එතකොට කම්ම භව කියලා තව එකක් කියනවා මේ උපාදානය නිසා කර්ම භව රැස් කරනවා කුසල් හරි අකුසල් හරි මොනම කර්මයක් හරි කරනවා උපාදාන. භවපච්චයා ජාතිමේ කර්ම බව රැස්වීම නිසා ජාතිය ගෙන දෙනවා. ජාතිය කියන එකෙන් අදහස් කරන්නේ නැවත තැනක පහළ වීම. ඒවා විස්තර වශයෙන් කියනවා පතමාද විත්තේ ධාති යම් ගෝපන යාතේ සම්තේ සංසත්තානං කම්මි කම්මි සත්‍යනිකාය ධාති සංජාතේ ඔක්කන්ති අබිනිම්බන්ති කන්දානම් පාදු භාවෝ ආත්මනම් පටිලාභෝ අයං උචිත විත්තේ ධාති ආදි වශයෙන් කියනවා මේක විස්තරයක් මෙයාට මතක තියාගන්න බෑ කොයි හරි ගිහිල්ලා තැනක මරණයෙන් පස්සේ පහළ වීමක් තියෙනවා නම් ඒකත් ධාතියක් තමයි එකපාරටම දැන් මිනිස්සු වශයෙන් ඉපදෙනකොට මනුස්ස ලෝකේ වගේ මේ මෞකස ලෝක දිහාන එකවර ඔක්කොම පහළ වෙනවා උපාදික වශයෙන්. දිව්‍ය වශයෙන් උපදිනකොට භක්ම වශයෙන් විතර එකපාරටම ගිහිල්ලා පහළ වෙන ඒ ඔක්කොම රූප. දිව්‍යයක් වශයෙන් එනවා නම් තරුණ දිව්‍ය රූපයක් එකවර පහළ වෙන්නේ කවදාවත් නැගෙන්නේ නැහැ මොකද දක්වන්නේ. එතකොට මනුස්ස ලෝකෙ උපදිනවා මෞකසට බැට ගැනීමක් තියෙනවා. ජාති කියන්නේ ඉපදීමක් පහළ වීමක්. ඒක මේ භවයෙන් පසුව පහළ වීමක් වන්නටත් පුළුවන් මේ භවය තුළදීම පහළ වීමක් වන්නටත් පුළුවන් ඒ පහළ වීම ಜಾති ඔක්කොම ඉන්ද්‍රිය ඇතුව පහළ වෙන්න පුළුවන් සංජාති ඔක්කාන්තේ මව කුසට දැස ගැනීම වන්නට පුළුවන් කන්ධානම් පාතු භාව ස්කන්ධයන්ගේ රූප වේදනාදී ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙන්න පුළුවන් ආතනානම් පරිලාභෝ මේ දක්ඛාතන සෝතාතනායගේ ප්‍රතිලාභයක් මේ ඔක්කොම තමයි ಜಾති කියන්නේ ಜಾතිය ගැන දුන්නට පස්සේ එනවා ඉතින් ඔක්කොම දුක. ජරාවත් එනවා, ජාතිපත්ත්‍ය ජරා, ශෝක, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව කියන්නේ විලාප කියන එක, දුක් කියන්නේ කායික දුක්, දෝමනස්ස කියන්නේ මානසික දුක්. ආදී විවිධාකාර දුක් වලට දුක් ගොඩ නැවත නැවත ඉපදී ඉපදී ඉපදී යනවා. මේ සංස්කාර ගමන සිදුවන ආකාරය. ඉපදෙනවා මැරෙනවා නැවත ඉපදෙනවා නැවත මැරෙනවා දිගින් දිගට මේ ලෝකේ කොතනක හරි මේ ආකාරයෙන් මේ ක්‍රියාදාමය සිදු වෙනවා මෙතනින් මැරලා ගිහිල්ලා තමයි දිව්‍ය ලෝකේ සමහර බ්‍රහ්ම ලෝකේ කුසල තිබුණොත් ධාන තිබුණොත් නැත්නම් තේසන් ලෝකේ නැත්නම් අමනුෂ්‍ය ලෝකේ නැත්නම් නැවත මනුෂ්‍ය ලෝකේ එමත් නැත්නම් අපායේ කොහේ යන පිටින් ගිහිල්ලා ඔක්කොම ක්‍රියාත්මක වෙනවා එතෙන් පස්සේ නැවතත් ඔය විදිහට ආයෙත් මෙතනින් පැටලෙනවා තවත් තැනකට යනවා මේක දිගින් දිගට දිගින් දිගට සංසාරයේ පුරා සිදුවීගෙන සිදුවීගෙන ආවා මේක නවත්තන ක්‍රියාදාමය තමයි පටිලෝම පටිච්චසමුප්පාදයෙන් කියන්නේ. දැන් මෙතනින් මේ ටික විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕන මෙතනින් මේ විස්තර කරන්නේ අංග ඒක අනුලෝම වශයෙන් විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕන මෙතන විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයයි දුක ඇතිවීමේ හේතුවයි මේ දුක නැවත නැවත පහළවන්නේ කොහොමද කියන්නේ. මේකේ අනිත් පැත්ත කියනකොට ප්‍රතිලෝම වශයෙන් කියනකොට මේක කියන්නේ නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි. කියන්නේ අවිද්‍යාවත් මේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් දක්වන්නේ අවිද්‍යාව නිරුද්ධ නාම සංස්කාර නිරුද්ධයි නැති යනවා සංස්කාර නැති වුණාට පස්සේ විඥානය නැති වෙනවා ඒ ආදි වශයෙන් කියන ඉතින් මස්මින් වශයෙන් ඉදන්නවා ඉතින් මස් නිරුද්ධා ඉදන් නිරුද්ධති එහෙමනේ කියන්නේ මේක තියෙනකො මේක නැති වෙනකොට මේ ඵලය නැහැ මේ මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා මේ විදිහට කියන අවස්ථාවේදී දක්වන්නේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය එතකොට පැහැදිලිවම චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරනකොට විස්තර කරනවා. මෙන්න මේ පටිච්ච සම්පාද ධර්මයන් තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුවීමෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසාම තමයි මේ පටිච්චසම්පාද ධර්මයන් නුවණින් විමස විමසා දැකීම තුළින් සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙනපත් වන්නේ. අදත් යම් කෙනෙක් මේ පටිච්චසම්පාද ධර්මයන් නිසි පරිදි හරියට අවබෝධ කළොත් ඒ තුලින්ම නිවන් යන්නට පුළුවන්. වෙන භාවනාවක් නැති වුණා. මේ එක එක කොටසක් වලින් නිවන් යන ආකාරයට අපි මේ වගේ සුළු පිළිසකට තුන් දෙකීතේ තුන් තිය දෙනකොට කියපු දේශනා ටිකක් තියෙනවා චන්න සූත්‍රය කියලා මේ ආයත ලැබුණොත් අහලා බලන්න. එවැනි ප්‍රායෝගික බණක් මට මේ වගේ පිළිසකට කියවේ කියලා අපිට හිතන්නට බැහැ. මොකද භාවනාව දියුණු බොහෝ කාලයක් කරගෙන ආපු නිවන් ලබා දීමට සුදුසු මට්ටමකට සිටින කෙනෙකුට ධර්මයේ දේශනා කරනකොට මගේ සිතින් ධර්මයේ මතුවෙන ආකාරයත් එවැනි නැති කෙනෙකුට ධර්මයේ මතුවෙන ආකාරය එකම නෙවෙයි. ඒක නිසා ඒ දේශනා ටිකක් පුළුවන් නම් හොයාගෙන අහන්නට බලන්න. ඉදිරියේදී අපි ඒ දේශනා ටික සම්බන්ධ කරගෙන මේ ඇයට තේරෙන ආකාරයෙන් කරුණු ටික ඉදිරිපත් කරනවා. මේ දක්වා සිටිවේ පටිච්ච සම්පාදයේ තියෙන අංග 12 අර්ථ නිරූපණ පමණයි. ඒ කියන්නේ ඒවා ඒක අර්ථ නිරූපණය කියන්නේ සිංහල වෙන වචනයක් මට ඉන්නේ. ඒක මොකක්ද කියලා කියන එක පමණයි. එතකොට මේ පටිච්ච සම්පාදය කියන්නේ හේතුඵල දෙකක්. තමන්ගේ ජීවිතය පිළිබඳ ක්‍රියාදාමයෙන් මේ විස්තර කරන සංසාරේ නැවත නැවත උපදින ආකාරය. ඒ අංග 12 අවිද්‍යාව සංස්කාරය සංස්කාර නිසා විඥාන. විඥානේ නාම රූප. නාම රූප නිසා සලආයතන. ආයතනෙන් පස්සේ ස්පර්ශ. ස්පර්ශයෙන් පස්සේ වේදනා. වේදනා නිසා තණ්හා. තණ්හාවෙන් උපාදාන. උපාදාන නිසා භව. භවයෙන් ජාති. ජාති නිසා ඔක්කොම දුක. එන්න මේක තමයි අපි අද මේ ඇයට ප්‍රකාශ කළේ මේ ටික නැවත නැවත නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න ලැබෙන මාසයක කාලයක් තියෙනවා මේ කියපු වචන විස්තර කිරීම මේ වචන විස්තර කිරීම Tamanට අවබෝධ වන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න අවබෝධ නොවන දේවල් තියෙනවා නම් අපෙන් විමසන්න. එතකොට අපි ඒක තවත් අවබෝධ කර දිය හැකි ආකාරයෙන් ඊට වඩා විස්තර වශයෙන් කියා දෙන්න. හොඳයි. එතකොට මේ දක්වා එතකොට මේකට අපි මේ ගැඹුරු පරිසම්පාද ධර්මයන්ගේ ධර්මදේශනයන්ගේ ප්‍රවේශයක් වශයෙන් එහි ඇති අර්ථ නිරූපණ පමණක් දැක්වා ධර්මයක් ඉදිරිපත් කළා වේ. ඒවා ප්‍රායෝගික ධර්ම විස්තර කරනකොට ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන සමහර විට ඒ ප්‍රායෝගික ධර්ම Tamanටම අත්දකින්නට පුළුවන් වුවහොත් ඒ සෑම අවස්ථාවකදීම මෙයට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වේ. එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙම දේශනාව දැන් නිමත කරනවා. ඉතින් යන්න